අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බාති ආසවා අත්ති ආසවා සංවරා පහතබ්බාති ආසවා පටිසේවනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බාති ආසවා විනෝදනා පහතබ්බාති ආසවා භාවනා පහතබ්බාති සතු සතු සතු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ මනස සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසින් තමයි ධර්ම ශ්‍රවණය කළ යුතු තියෙන්නේ අපි මේ දිනවල නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරමින් ඉන්නේ සබ්බාසව සූත්‍රයේ තියෙන කාරණා පිළිබඳව. සබ්බාසව කියනකොට මම ආයෙ මතක් කරන්න ඕනේ සියලු ආශ්‍රව ෂය කිරීම දේශනා කරමි කියලායි සඳහන් කරලා තියෙනවා. ආශ්‍රව කියන්නේ මොනවද කියලා බලපුවාම අපිට අපි තේරුම් ගත යුතු තියෙනවා අපිට දැනෙන දෙයක් ඒක. ආශ්‍රව කියලා කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙම කිව්වහම හරිද? ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව, භවශ්‍රව, ditthyaශ්‍රව, විද්‍යාශ්‍රව. දැන් මම ආශ්‍රව දන්නවා. එහෙම කිව්වහම හරිද? එහෙම කිව්වහම හරියන්නේ නැහැ. නේද? ඉතින් වචන හතර දැනගත්තට බෑ. මොකද්ද? දැනෙන ආකාරය. යමක් දකින්න නැති වෙනකොට, අහන්න නැති වෙනකොට ආග්‍රහණය නැති වෙනකොට ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන වස්තුන් නැති වෙනකොට මට ආසන්නේ ඒ වගේම රස විඳින්න මතක් වෙනකොට රස ඉඳ ගන්න නැති වෙනකොට මේ ළඟ පේන්න තියෙනවා නමුත් රස ඉඳ ගන්න බැයි නම් දැන් කඩේක ෂෝකේස් එක තියෙන දෙයක් දැක්කම පේන්න තිබ්බට ඒක ගන්න බෑනේ නැති වෙනකොට ඒ වගේ ස්පර්ශය විඳින්න නැති වෙනකොට ආදරය ආදී ධර්මයන් නැති වෙනකොට තමන්ට විඳ ගන්න නැති වෙනකොට තමන්ගේ අතුලාන්තයෙන් රත් වෙන දැවෙන තීව්‍ර හටුක අපහසුකම් ඇති වෙනවද දන්නේ නැහැ. නෑ කාටවත් නෑ මට මට වෙන්න තියෙන ඇත්ත ඒව නේද? ඒ වැත්තේ මට වෙන්න තියෙන නේද? එහෙනම් අන්න ඒ ඇති වෙන ස්වභාවය දරුවෙක් පේන්න නැති වෙනකොට. හ්ම්. දරුවා පේන්න නැති වෙනකොට දරුවා හොයලා බලන්න ඕනද නැද්ද? හොයලා බලන්න ඕනේ. නමුත් රත් වෙලා හරියනවද? රත් වීමෙන් මටවත් දරුවටවත් යහපතක් වෙනවද? දැවීමෙන් මටවත් දරුවටවත් යහපතක් වෙනවද? දරුවා වෙනුවෙන් කළ යුතු උතුකම් ටික කරනවා ඇරෙන්න බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කළ හැකි කියලා යුතු සියලු කැපකිරීම කරා. මහා බුද්ධත්වයන් වහන්සේ නමක් විදිහට. නේද? එතර එතර කැපකිරීම කරා යුතුයකම් ඔක්කොම ඉවර කරා. ආය තවත් බුදුරජාණන් වහන්සේට අපි වෙනුවෙන් කරන්න යුතුයකමක් ඉතුරු වෙලා නෑ අන්තිම පරිනිර්වාණ මොහොතේදී පවා අප්‍රමාදීව කුසල් සංවර්ධනය කරගන්න කියන වචනේ තමයි බුද්ධ වචනේ තමයි අපිට අහන්න ලැබුණේ. නේද? චිත්තසංතානගත කුසලයන් වර්ධනය කරගන්න කියලා. එහෙනම් නමුත් බුදුරජාණන් වහන්සේ රත් වුණාද අපි හින්දා? බුදුරජාණන් වහන්සේ අපි හින්දා ඇඬුවද? වැළපුණාද? සුසුම් හෙළුවද? නෑ නමුත් කළ යුතු සියල්ල මෛත්‍රියෙන්ම කරුණාවෙන්ම මුදිතාවෙන්ම උපේක්ෂාවෙන්ම සිද්ධ කළා. නේද? එහෙනම් අන්න ඒ රත් වීම, දැවීම, පිච්චීමින් තියෙනවා නම් ওই පැත්තේ දරුවෝ හින්දා හරි, ගෙවල් හින්දා හරි, ඉඩම් හින්දා හරි, අනුන්ගේ නපුරු වදන හින්දා හරි, නපුරු ක්‍රියා හින්දා හරි තියෙනවා නම් ආන් ඒ ඒ දැනෙනවා නම් අන්න ඒ මොනවද? ආශ්‍රවයි. හරිද? කාම ලෝකයේ වස්තුන් කෙරෙහි තියෙන ආශ්‍රව වගේම භවයේ යන්න තියෙන කැමැත්ත. භවයේ යන්න හම්බෙන්නේ නැහැ. කිව්වම කැමති නැහැ. කාමාශ්‍රව, භවආශ්‍රව වැරදි දෘෂ්ටි හින්දා ඇති වෙන ආශ්‍රව සහ අවිද්‍යාව හින්දා ඇති වෙන ආශ්‍රවයන් නොදැනීම හින්දා ඇති වෙන ආශ්‍රවයන් කියලා ඔන්න කොටස් හතරකට බෙදලා තියෙනවා. දැන් අපි කතා කරමින් හිටියේ අසංවර වීම හේතුවෙන් ඇතිවන්නා වූ ඇහැ කන නාසය දිව ශරීරය මනස අසංවර වීමෙන් සමහර ආශ්‍රව ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි පුංචි කාලේ නම් මේක හරියට පාවිච්චි කරලා නැහැ. කරේ මොකද්ද මේ වයින් යමක් දැක සතුටක් තිබුණා මේ සතුට මැත්තේ නැහි නැහි නැහි නැහි නැහි නැහි නේද? ඒවා පස්සේම දිව්වා. ආන්ගේ අසංවර වීම හේතුවෙන් ඇති වුණා වූ යම් ආශ්‍රයයක් තියනවාද? ආන්ගේ සංවර වීමෙන්මයි ඉවර කරගන්න ඕනේ ඒකට කියව සංවරා පහතබ්බා කියලා. හ්ම්. ඊළඟට වැරදි භාවිතය හින්දා වැරදි පාවිච්චිය හින්දා යම් කිසි ආශ්‍රවයක් ඇති වුණාද ඒක නිවැරදි පාවිච්චිය සිද්ධ කරගෙනමයි මනසින් දකිමින් පාවිච්චි කරන දේ බැඳෙන්නේ නැති වෙන්න නුවණින් පාවිච්චි කිරීමෙන්මයි ඒ ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන් කියලා. අපි ඒක කතා කරා පරිසේවනා පහතබ්බා කියලා. ඊළඟට අදිවාසනා පහතබ්බා කියන එක ඊයේ දවසේ සාකච්ඡා කරා ඒ කියන්නේ මොකද්ද? ඉවසීමෙන් දැඩි ඉවසීමක් ඇති කරගෙන ඒ ඉවසීම නිසා ඉවසීමේ ඉවසුවේ නැති හින්දා ජනිත වුණා වූ යම් ආශ්‍රවයක් තියනවාද? ඒ ආශ්‍රවයන් ඉවසීමෙන්ම දුරු කරන්න ඕනේ කියලා. දැන් අද අපි කතා කරන්න යන්නේ පරිවර්ජනා පහතබ්බා කියන එක ගැනයි මගහැරීමෙන් යෝනිසෝ පටිසංකා යෝනිසෝ කියන වචනේ මම කිව්වා හැම වෙලේම මේක තියෙනවා කියලා. ඒ මානසිකාරය මට තියෙනවා. මේ බලන්න දැන් මං ඉන්ද්‍රිය සංවර කරගන්න උත්සාහ කරනවා. හරි. එතනින් මං පරදිනවා. හරි. ඒ කියන්නේ මට ඉන්ද්‍රිය අසංවර වෙන අසංවර වෙනවා. ඊට පස්සේ මම නුවණින් ඒක පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ආය භාවිතා කරන දේ. නැත්තම් ඉන්ද්‍රිය සංවර කර ගැනීමට හෝ නුවණින් භාවිතා කරන්න උත්සාහ කරන ආහාරයක් හරි නුවණින් භාවිතා කරන්න උත්සාහ කරනවා. එතනදිත් මං ඒකත් මට කරගන්න බැරි වෙන අවස්ථා එනවා. එතකොට ওই අවස්ථා දෙකේදීම මගේ තියෙන වීරිය ආදී අඩුවකමක් තමයි තිබෙන්නේ. ඊළඟට පින්වත්නි අපි ඊයේ සාකච්ඡා කරා වගේ ඉවසීම තමන් මොකද කරන්නේ මේ ආහාරය දැක ඇති වෙන ඒක ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ කියලා නැත්නම් යම්කිසි වැරද්දක් කරන්න කියලා දැඩිව තමන්ට එන ඉවසාගත නොහැකි තරම් වේදනාව ඇති වෙලා වාසය කරන්න වෙනකොට අන්න මොකද කරන්නේ? දැඩිව ඉවසන්න පුරුදු වෙනවා. අපි ඒ සාකච්ඡා කරා ඒක. එතකොට කාලයක් එක ටික ටික ටික ටික නැති වෙලා යනවා. අන්න ඒක දැනගෙන කටයුතු කරනවා. හොඳයි මම අහනවා ඉවසන්න බැරි තැනකදී ඉවසන්න බැරි තැන් අපි හඳුනාගෙන තියෙන්න ඕනද නැද්ද? මම මේ හිත ගොනු කරලා වට කරලා හාත්පසින්ම ඊතා සකසුරුවම්ම ඊතා සකසුරුවම්ම කිසිම දෙයකට යන්න නොදී මගේ හිත කිසිම ආශ්‍රවයක් ගොඩනැගෙන්න නොදී තියෙන ආශ්‍රව අයින් කිරීමේ වැඩපිළිවෙලේදී මම මේ காரணා හතම භාවිතා කරන්න ඕනේ. සමහර ඒවා ඉවසලා අයින් කරගන්න පුළුවන්. සමහර ඒවා සංවර වෙලා අයින් කරගන්න පුළුවන්. සමහර ඒවා නිවැරදි නුවණින් පාවිච්චි කරලා අයින් කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ තත්ත්වයේ තියෙන එකට මොකද කරන්න කියලා කියන්න මට පොඩ්ඩක්. හරි? දැන් මත්පැන් මත්පැන් කියන තැනට එමු. කෙනෙක් මත්පැනට පුරුදු වෙලා හිටියා. දිගටම. එයා කොහොම හරි කරලා ඉන්ද්‍රිය සංවර කරගත්තා. යම් කිසි ප්‍රමාණයකට හරි නමුත් කැඩෙනවා වාර ගන්න. දැන් අපි දන්නවද නැද්ද අපි වැරද්දට පෙළඹ වෙන සීමාවක් තියෙනවා කියලා දන්නවනේ අපි මුලදීම කතා කරේ. නේද? විතික්‍රමන සීමාව කියලා එකක්. මතකද? සීල විසුද්ධිය ගැන කතා කරද්දී අපි මුලදීම සාකච්ඡා කරා අනුසය වශයෙන් තියෙන කෙලෙස් ධර්මයන් පරිඋත්ථාන බවටපත් වෙනවා. ඒ කියන්නේ දැන් දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මෙතන නම් එහෙම කෙනෙක් නැහැ මම දන්නවා. මත්පැන් වලට කිසි කෙනෙක් මෙතන ඉන්නවා කියලා හිතන්නකෝ. උදාහරණයක් විතරයි. හරි. උදාහරණයක් විතරයි. හරි. එයාට මේ වෙලාවේ මත්පැන් පිළිබඳ අදහසක් තියෙනවද? එහෙම කෙනෙක් ඉන්නවනම් මේ බණ අහන වෙලාවේ නැහැ. හැබැයි මත්පැන් දැක්කොත් ඒ අදහස එනවා. අන්න එහෙනම් දැන් කොහොමද ආසාව තියෙන්නේ මත්පැන් ගැන? දැන් තියෙන්නේ අනුසය අවස්ථාවේ. හරිද? අනුසය අවස්ථාවේ. දැක්කට පස්සේ මොකද වෙන්නේ? හිතේ සංසුන් බව නැතු වෙනවා. එතකොට මොන අවස්ථාවේද? පරිඋත්ථාන අවස්ථාව. ඒ සංසුන් බව නැති වුණාට මේක කෙරෙන්නේ නැහැ හැම කෙනෙක් අතින්ම. හිත නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා මොකද වෙන්නේ? Tamanට දරන්න බැරි තරම් සීමාවක් වෙනවා. අපි කියන්නේ බයින් නැතුව ඉන්නවා ඉන්නවා ඉන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ? ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසීමේ සීමාව පෑන්නා මං ඊට පස්සේ බැන්නා කියලා. නේද? එහෙනම් අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් ඉන්නවා දැන් මත්පැන් වලට ගිල් වෙලා. එයාට gedara ඉන්නකම් හිටිය හැකියි. හරි. ගෙදර ඉන්නකම් මත්පැන් පානය කරන්නේ නැතුව හිටියයි. දැන් මෙයා කාර්යාලයට යනවා. මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි මෙයාට මෙයාව පාලනය කරගන්න බෑ. ඒ කියන්නේ ඉවස ගන්න බෑ. දැන් අපි කතා කරන්නේ අභිවාසනය. ඒ කියන්නේ යාට මත්පැන් හලක් දැක්කොත් එයාව එයාගේ ඇතුලෙන් එන තද බල රිදුම් වගේක් එනවා. අරක අයින් කරන්න බෑ. ඉතින් මේ පැත්තට ඇදිලා යනවා. ඒ කියන්නේ එයාට අදිවාසණයෙන් මේක නවත්ත ගන්නත් පුළුවන්කමක් නැහැ. ඒකෙන් එන රුකුලකුත් තියෙනවා නමුත් මදි. තාම මදි ඒක. ශක්තිය මදි. මෙයා දැන් වැඩට යනවා. වැඩට ගිහිල්ලා එන්න තියෙනවා එකපාරක් කිලෝමීටරයක් කිලෝමීටරයකින් ගෙදර එන්න පුළුවන්. තවත් පාරක් තියෙනවා කිලෝමීටර 3ක් තියෙනවා ගෙදර එන්න. හරිද? කිලෝමීටරයක් තියෙන පාරේ මත්පැන් පලක් තියෙනවා. දැන් මෙයා කොයි පාරේද එන්න ඕනේ ඉක්මනට ගෙදර එන්න නම්. ඉක්මනට ගෙදර එන්න කොයි පාර දෙන්න ඕනේ? කිලෝමීටර් 3ේ කාරේ. අන්න පරිවර්ජණය කියන මානසිකාරය. මගහැර යන නුවණින් මගහැර යනවා. හරි එයා දන්නවා මම මෙතනින් ගියොත් මේක ළඟයි තමයි මං ගැනම දන්නවා. මගේ මානසිකාරය ගැනම දන්නවා. මම මේ අවස්ථාව උදා කරගත්තොත් මගේ ආශ්‍රවය මොකද වෙන්නේ ආශ්‍රවය කියන්නේ ඇතුලේ ඉන්න ණයා වගේ හරිද? මෙයාම අහුස්ස ගන්න හොඳ නෑ. මම දන්නවා මගේ ඇතුලේ ඉන්නවා භයානක කෙනෙක්. මම අපාය යවන්න එක්කෙනෙක් ඉන්නවා. මම මේ වගේ ස්ථානයකින් ගියොත් ඉතින් මම මේ තමන් තමන් ගැනම නිවැරදි විනිශ්චයක් ඒක. ඉතින් මේකේ තියෙන ක්‍රියාවලියක් ඒක. මේ අපේ අපේ මනසේ තියෙන ක්‍රියාවලියක් තමයි පුරුදු කරපු ඒවා වේදනාත්මකව නැగిලා එනවා. ඒ විශේෂයෙන් ඒ අරමුණු වෙනකොට නැగిලා එන්නේ. එතකොට මත්පැන් හලක් ළඟින් ගියොත් මෙයා දන්නවා මට ඔතනින් ගියොත් නම් මාව නේද? අර පැත්තෙන් ගියොත් මට මේ පැත්තෙන් ගියොත් මට විනාඩි 15යි අර පැත්තෙන් ගියොත් විනාඩි 45යි නේද? නමුත් ඒ කියන්නේ හොඳින් ගියොත් නමුත් මත් පැන්න රැල්ලා තිබ්බ පැය තුනක් විතර යනවා යන්න. නේද? හෙට වැඩට එන්නත් අමාරුයි. එහෙනම් මම මොකද කරන්න ඕන? විනාඩි 45ක් අර පැත්තෙන් යනවා. අන්න ඒ වගේ අපිට දරන්න බැරි අවස්ථා මගහරින්න අපි ඥානවන්ත වෙන්න ඕනේ. හරිද? හරියට ඒක මෙන්න මෙහෙම දේශනාවේ තියෙනවා. ඔන්න මම පාර යනවා. යනවා නපුරු ඇතෙක් ඉස්සරහට එනවා. මම අඩි පොලේ ගහගෙන රණ්ඩු වෙන්න ගියොත් හොඳද? නපුරු ඇතා එනකොට මම මොකද කරන්නේ? ආ එනවාක බලන්න. මං කවුද කියලා දන්නේ නැතුව කියලා මම යනවා ඉස්සරහට. ඒ එහෙම ඉස්සරහට යන කෙනා කවුද? තමන්ගේ තරම දන්නේ තමන්ගේ තරම දන්නේ නැති කෙනා පින්නත් නේ. හරිද? තමන්ගේ තරම දන්න කෙනා, මගේ හැකියාව දන්න කෙනා. ඇතෙක් එක්ක මට රණ්ඩු වෙන්න බෑ. මම මේ වෙලාවේ මොකද කරන්න ඕන? මගහරින්න ඕනේ. මගහරින්න ඕනේ. නේද? නපුරු සර්පයා දැක්කහම මගහරින්න ඕනේ. හරි? අන්න එහෙම මානසිකාරයක් අපිට එනවා නේද? අන්න ඒ වගේ මට අහවල් පරිසරයට ගියොත් කාමයේ වර්ධවා හැසිරෙන්න සිද්ධ වෙනවා. නැත්නම් මට දැන් සාහනෙන් ඉන්න පුළුවන්. හරිද? මට අහවල් පරිසරය හැදුනොත් මට මේක නවත්ත ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ප්‍රාණඝාතයේ යෙදෙන්න වෙනවා. හ්ම් මට අහවල් පරිසරයට ගියොත් බොරු කියන්න වෙනවා. කේලම් කියන්න වෙනවා. පරුස වෙන්න වෙනවා. දැන් සමහර අය ඉන්නවා. සමහර පවුල්වල කට්ටිය ඉන්නවද නැද්ද? එකතු වුණොත් පරුස වෙනවද නැද්ද? නේද? කොහේ හරි තැනක ඔන්න කියනවා අද ඉඩම් බෙදන්න එන්න කියලා කියනවා තාත්තා. දැන් දරුවට කියන්න ඕනේ. ගිය ගමන් අද දන්නව හොඳටම. ඔය කට්ටිය කියන කතාවත් එක්ක මට නම් ඉවසන්න බෑ කියලා. නේද? පරස වචන කියන්න වෙනවා. තාත්තට අම්මලත් පරස වචන කියන්න වෙනවා. දැන් මෙයා පණවිඩයක් කරනවා. මොකද්ද? මම එන්නේ නැත. ඉතුරු වෙන කොටසක් මට දෙන්න. ලේසිද නැද්ද වැඩි? <laughs> පරස වෙනවට වැඩිය හොඳයි. නේද? ආන් ඒ වගේ මගහැරිය යුතු තැනින් මගහරින්න ඕනේ. ඒ සඳහා අපිට හැම වෙලේම නිවැරදි මානසිකාරයක් තියෙන්න ඕනේ. අන්න ඒකට කියනවා සීල සංවරය සඳහායි මේක. සීල සංවර සංඛ්‍යාත පරිවර්ජණය. හරිද? සීලය සංවර කරගන්න නම් සීලය කැඩෙන්නේ නැති වෙන්න නම් ඔය විදිහටම මගහැරිය යුතු තැන් මග හරින්න ඕනේ. මග හරිය යුතු තැන් මග හරින්න ඕනේ පින්නත්. නැත්තම් බෑ. ඒ වගේ මේ අදහසකින් ඉන්නවත් දන්නේ නැහැ. කොහොමද දන්නේ මේ වෙනකොට? මේ අත්තන්ගේ සිත මනස ඔන්න ඔය විදිහට මෙතන මග අරින්න මෙතන මග අරින්න මෙතන මග අරින්න නැත්තම් නැත්තම් ගැටලු සාගතත්වයන් උදා වෙනවා කියලා ඒ විදිහට මග අරින්නවත් දන්නේ දැනට නෑම කියන්න බෑ නේද? සමහර දේවල් වලින් මග අරිනවා. නමුත් හැම දෙයක්ම එහෙම නෑ නේද? මේ මුණුබුරෝ ගැන එහෙම දරුවෝ ගැන එහෙම මොකක්ද අදහස? ඒ මග හරින්න කියන තැනේදීත් අපි එයාලා කෙරෙහි බැඳීම් ඇති වෙන ආකාරයේ දේවල් වලින් ටිකක් මග අරින්න ඕනේ නැත්තම් බෑ. පස්සේ පුළුවන්. দমনය කරගත්තට පස්සේ ඇලී ගැලීම ඇඟට ඇඟේම තියාගෙන ඉන්න පුළුවන් පොඩ්ඩක්වත් බැඳීම් ඇති වෙන්නේ නැහැ. දමණය නොකරපු හිතක් අපිට තියෙන එක දමණය කරගන්නයි මේ හදන්නේ නැත්නම් තව ආශ්‍රව උපදිනවා. ඉවස ගන්න බැයි නම් නුවණින් විමසලා පාවිච්චි කරන්න බැයි නම් අඳුම තරමේ මගහරින්න අවශ්‍ය කරන මානසික தත්ත්වය අපි උපදවා ගන්න ඕනේ. මේ මගහැරීම ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ වැඩිපුරම කාව මගහරින්න කියලා දන්නවද? යෝජනා කරන්න පුළුවන්ද කාවද කියලා? පාප මිත්‍යාව අකුසලයේ යොදවන කෙනා පාප මිත්‍යාව කියන්නේ අකුසලයේ යොදවන කෙනා හ්ම් බලන්න පින්නත්නි සමහර අය සමහර අය කුසීතකමේ යොදවනවා හ්ම් සමහර අය තමන්ගේ පවුලේ අයටම මේ බලන්න පවුලේ අයටම භාවනා කරන්න බණක් අහන්න යන්න ඉඩ දෙන්නේ නැති අවස්ථා තියෙනවා ඕවා ඔච්චර පාලනය කරන්න ඕනේ නැහැ කියලා කියන අවස්ථා තියෙනවා. නේද? ඉන්නකම් කාලය ඇඳලා තියෙන ඉන්න ඉඳයි තියෙන්නේ කියලා කියන අවස්ථා තියෙනවා. ආන්ගේ කවුද එතකොට? ඔය කියන කිසිම කෙනෙක් වෙනද අපි පාප මිත්‍යා කියනකොට හිතන්නේ මේ මාත්පැන් බොණ්ඩ පුරුදු කරන කාමයේ වර්ධව ඇසෙන්න පුරුදු කරන මහා දරුණු පාප මිත්‍යා කියලා. දරුණු පාප මිත්‍යාදීන් දරුණේ තමයි. දරුණු පාප මිත්‍යා වගේම තව එක්කෙනෙකුත් ඉන්නවා. පොය දවසේ දැකලා තියෙනවද? සිල් ඇඳුමෙන් ඉන්න පාප මිත්‍රයෝ වගේ කෙනෙක් දැකලා තියෙනවද? කවුද? ගමේ හොබුදු පිටික ඔක්කොම අරගෙන එන එක්කෙනා දැන්. ඇවිල්ලා අපේ හිතත් හොබුදු පිට බරයින් ඉතින් ඔය කිව්වට නැද්ද? අනුන්ගේ දේවල් දැනගන්න නිකන් ටිකක් පොඩි නිකන් ආශ්‍රයයක් තියෙනවද නැද්ද අනුන්ගේ දේවල් දැන ගැනීම සඳහා? තියෙනවා. ඒක නැති කරගන්නයි ඔය සිල් ගන්න දවසට යන්නේ. සිල් වැඩසටහන කියන්නේ අපේ පින්වත්නි සම්පූර්ණයෙන් පරිවර්ජණය කරන අවස්ථාවක් ඒක. ඒ ඒ අදහසම තියෙන්න ඕන මගහැර යන අවස්ථාවක් එදා දවස කියන්නේ. මේක මෙතෙන්ට අදාළ හින්දා මම මේ කියන්න ඕනේ. අපේ සීල වැඩසටහන කියන්නේ පොයේ දවස කියන්නේ මොකක්ද? නේද? අතහරින්න පුරුදු වෙන දවස වෙන්න ඕනද නැද්ද? මම අහන මේ අතන්ට උදේ ගිහිල්ලා හැන්දෑවේ එනකම් පුළුවන් නම් කිසිම දෙයක් හොයන්න නැතුව බැරිම තත්වයන් නම් කමන්නේ කිසිම දෙයක් හොයන්න නැතුව සම්පූර්ණයෙන් බැරිම තත්වයන් ඉඳලාමත් තියෙනවනේ නේද? අපි දෝ ගෙදර ලොකු අසනීප කෙනෙක් ඉන්නවා. හ්ම්. එතකොට යම් යම් කරදරකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල නම් නේද? Taman දුරකථනයක් අරගෙන ගිහිල්ලා නේද? පැයෙන් පැයට දෑ දෙකෙන් දෙකට වගේ කතා බහ කරලා පොඩ්ඩක් බැලුවට කමන්නේ නැහැ. දැන් මොකද සාමාන්‍ය තත්ත්වය? බණක් අහන්න එන්න සෙල්ෆෝන් එක පැත්තක තියලා එන්න සමහර ඇත්තන්ට නේද? උවමනාවක් නැහැ. පන්සල් වල ගිහින් සමහර වෙලාවට සමහර තැන්වල අපි ධර්ම දේශනා කරනවා. අන්තිමට පස්වෙනි එකත් ඇතුණාට පස්සේ කියන්න වෙනවා දැන් නම් මම මේ බණ නවත්තනවා. ඕක නවත්ත ගන්න දැන් කියලා. නේද? සිල් දවසෙත් පින්නත් සැරෙන් සැරේ ගෙවල් වලට කතා කරලා බලනවා. නිකන් ඉඳ ගමන් මේ අර අර අතන තමයි මම අර ටික තියලා ආවේ ඒක ගන්න. හරිද? බෙදාගෙන කණ්ඩය කියලා ආය කියන්නේ. ඒක දෙකතරක් කියලා අපම අද. උයලා උයලා තියලා ආපුවා බෙදාගෙන කණ්ඩ. ඒකේ කෝ කෝකෝ තාත්තාවද කොසියාවද මේ මෙහෙ ඉඳන් ඉතින් ඔක්කොම අහනවා ඉතින්. අතහැරලා අවිලා තියෙන එකට මොකද මහ ලොකුවට. අන්න බලන්න නිවසේ තියෙන දේවල් වලදී නිවසේදී උපදින කෙලෙස් ධර්මයන් නූපදීම සඳහා මොකද කරන්න ඕනේ? තමන් පොය දවසේ මග හැරලා පාවිච්චි කරන්න මග හැරලා ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒක නුවණින් කරන්නේ මම පුරුදු කරනවා මේ. ඒ කට්ටියට තනියම ඉන්න පුරුදු කරන්න ඕනද නැද්ද? ඇයි හදිසියෙ මාව මරොත් එහෙම මොකද වෙන්නේ? නේද? අනිත් කට්ටියටත් මන් නැතුව කටයුතු කරගන්න පුරුදු කරගන්න ඕනේ. එතන මෙන්න මේ මග හැරීම ටික ටික ටික ටික තමන්ගේ පැත්තෙන් ප්‍රගුණ කරන්න ඕනේ පින්නත්. එහෙනම් ඊට පස්සේ දැන් සිල් වැඩසටහනට යන්න ඕනේ විදිහ තේරෙනවද? පුළුවන් නම් ගෙදරම තියලා යන්න. නේද? දැන් හරි කරදරයක් තමයි මග හරින්න දෙන්නෙම නැති එක්කෙනා තමයි කවුද? ටෙලිෆෝන් එක. නේද? කාම ලෝකයෙන් අයින් වෙනකොට කාම ලෝකේ අපි ළඟට ඇවිල්ලා ආ කොහෙද ඉන්නේ කියලා නේද කොහෙද යන්නේ කියලා ආපහු අදින්නේ දුරකතනයයි. එහෙනම් ඒකද සිල් වැඩසටහන් වලට සම්පූර්ණයෙන් දුරකතනෙන් අයින් වෙන්න පුරුදු කරන්න ඕනේ. එහෙම හොඳ නැද්ද? දැන් කෙනෙක් කියලා ඉතින් ශික්ෂාපදයක් නැහැ නේ හඳුරන්නේ එහෙම. ඔව් ඉතින් ශික්ෂාපදයකට නීතියකට වැඩ කරන එක නෙවෙයි ධර්මය කියන්නේ මොකද්ද? තමන්ගේ කුසලතාවයන් වර්ධනය කරන්න කළ හැකි සියල්ල කරනවා යට අඩියෙන්ම තමයි ශික්ෂාව තියාගන්න ඕනේ. අපේ අය ඉහළින්මයි ශික්ෂාව තියාගන්නේ. මොකද ශික්ෂාවට වැඩිය එහාට ගිය තත්යකට මං වර්ධනය වෙන්න ඕනේ නේද? ශික්ෂාවේ සීමාවට විතරක් කරලා හරියන්නේ නෑ. ඒක පල්ලෙහා තිබුණා ඊට වැඩිය ඉහළට යන්න ඕනේ. එතකොට ශික්ෂාව කැඩෙන්නේ නෑ ඒකින්ද අන්න එහෙම තමන් නුවණ තමන්ගේ නුවණ යෙදෙන්න ඕනේ හැම වෙලේම නුවණ යෙදෙන්න ඕනේ මොකක්ද මම මේ සිල් කැඩෙන්නේ නැති විදිහට මගේ පරිසරය සකස් කරගන්න ඕනේ කියලා දෙන්න තුන් දෙනා ඕපදූප කියනවා දකින්න ඕන සිල් දවසේ දැකලා තියෙනව නේද අපේ අපේ අම්මලා ඇත්තට හොඳට හිටියට නේද සමහර අම්මලා දැකලා තියෙනවා සිල් දවසේ මොකද කරන්නේ කියලා වැඩිපුර දෙන්න තුන් දෙනා හතර දෙනා පස් දෙනා එකතු වෙනවා. ඉතින් සාකච්ඡා නේද? අත් අත් අත් හොල්ලන හැටියට, කට හොල්ලන හැටියට, ශරීරය හොල්ලන හැටියට හොඳට පේනවා අපිට. මේ නම් සතිපට්ඨානය ගැනමයි කතා කරන්නේ. මේ නම් සතිපට්ඨානය ගැනමයි කතා කරන්නේ කියලා හොඳට තේරෙනවා. ඒක වැඩේ කියන්නේ ඒක නෙමෙයි. ඒක දකිනකොට සමහර අයට ඒ පැත්තට ඇදීම තියෙනවා. සමහර අය ඒ පැත්තට ඇදෙන්න ඇදෙන්න යනවා. ඉතින් උතන ලොකු සමිතියක් හැදෙනවා අන්තිමට. මේ හැම එකකින්ම අයින් වෙන්න ඕනේ. ඉතින් සමහර අය දැන් මේ කාලේ පටන් අරගෙන තියෙනවා gederdi සිල් ගන්නවා. ඇයි ඒ? සිල්පද ටික නම් කඩා ගන්න තියෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක් මම නෑ කියන්නේ. නමුත් ඒකෙන් මොකද වෙන්නේ? බැරිමකමක් තියෙනවා නම් ගෙදරින් සිල් ගතර ගමන් නැහැ. නමුත් ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි වෙන්නේ අතහැරීම සිද්ධ වෙනවා. අඩුයි එතන ඉන්න ගමන් ඉඩම් බලා ගන්නත් පුළුවන්. මොනුපුරෙක් ඉන්නවා නම් එයා බලා ගන්නත් පුළුවන්. ඒවා යටින් යන අතුරු පළ තියෙනවා. එතකොට නමුත් සිල් ගන්න බැරි නම් යම් විදිහකින් යන්නම බැරි නම් ගෙදරදී සිල් නොගෙන ඉන්නවට වැඩිය හොඳයි ගෙදරදී හරි සිල් සමාදන් වෙන්නේ. නමුත් මෙතනදී අපි ඒ වගේ තැන්වලදීත් පින්නත් මේ බලන්න පන්සලකට යන්න කියලා කිව්වහම කියනවා රූපවාහිනියේ යන තරම් ධර්ම කරුණු ටිකක් හම්බෙන්නේ නැහැ නේ මට පන්සල ගියාම ගෙදර ඉතිල්ලා අරගෙන ටීවී එක දාගන්න එක හොඳයි. කරුණු හොය හොය ඉන්න එකද ධර්මාබෝධය කියන්නේ. අපේ පන්සලේ වැඩසටහනක් කරෙන්නේ නැහැ නේ හම්දුනේ. ඒකින්ද අපි යන්නේ නැහැ සිල් ගන්න. ඉතින් වැඩසටහනක් කරන්න මොනද සිල් ගන්න යන්නේ? ඇයි අනිත් දවස්වල අහන බණ තියෙනවා. අනිත් දවස් වලට ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. කිසිම වැඩක් කරන්නේ නැත්නම් පන්සලේ මොකද කරන්න ඕන? ගිහිල්ලා. කට්ටියත් අඩුයි නම් තවත් හොඳයි. මොකද? ගිහිල්ලා හොඳට චෛත්‍ය මළුව තියෙනවා, බෝධි මළුව තියෙනවා, නේද? බුදුගේ තියෙනවා මොකද කරන්න ඕන? හොඳට ඉඳගෙන තමන්ගේ කුසලය වර්ධනය කරගන්න භාවනා කරගන්න හොඳට පුළුවන් දවසක් තමයි සීල් දවස කියලා කියන්නේ. ඒක නිසා පුළුවන් අය හැම කෙනෙක්ම දුරකථන තියලාම යන්න ඕනේ එදාට. වෙන දෙයක් වුණ දෙන් ඇවිල්ලා තියෙන ටික වාරගෙන කරා යනවා. ආ එහෙම යන්නේ. ඒ වගේ අපිට මගහැරිය යුතු තැන් වලින් මගහැරිය නැත්තම් පින්නත් මේ සීලය කැඩෙනවා. විශේෂයෙන් මම කිව්වා උපක්‍රම සීලීව පාප මිත්‍යාව මගහරින් නුවණින් දැක මගහරින්න ඕනේ. මොකද්ද නුවණින් දකින්නේ? මගේ මුළු ජීවිතයම නිවන දක්වාම මට අවශ්‍ය කරන උපදේශ ටික එන්නේ කාගෙන්ද? කල්‍යාණ මිත්‍රයෙන්ගෙන්මයි. අද මේ වෙනකොට මේ අත්ත බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම ශ්‍රවණය කරන්න කවුරු හරි කල්‍යාණ මිත්‍රයෙක්ගේ අනුදැනුමක් හම්බෙච්ච හින්දාද නැද්ද? නේද? කාගේ හරි අනුදැනුමක් හම්බුණා ධර්ම ශ්‍රවණය කරන්න කියලා. පොඩි කාලේ ඉඳන්ම අන්න ඒකින්ද තමයි අද අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. නේද? හම්බුණා නම් පොඩි කාලේ ඉඳන් පාප මිත්‍රයෝ එදාය වයසට ගියා කියලා නෑ. හුඟක් අය සමහර අයගේ තියෙන අදහස් දන්නවනේ නේද? පන්සිල් සමාදන් වෙන්න ඕනේ නෑ. සිල් රකින්න ඕනේ නෑ. මම මගේ හිත රැකගෙන ඉන්නවා ඒකට ඇති. ආහද බොරු කියන්නේ මොන හිත රැකගෙනද? හිත රැකගෙන හිටියානම් කොහොම වෙන්නේ නෑ. ඒක කරන්න බෑ යාට. නමුත් එක එක ඒවා කියනවා නේද? ඊට වැඩි දෙයක් ඕනේ නෑ. ඇයි දැන් ඔයාට කියලා රහත් වෙන්නද? නේද? රහත් වෙච්ච අය කවුද ඉන්නේ? භාවනා කරන්න ඕනේ නැහැ සෝවන් වෙන්න. භාවනා කරන්න නැතුව ඔක්කොම කරන්න පුළුවන්. මේ භාවනාවට එහෙම කතා කරන්නේ මහා මහා වැරදි වැඩක් කරනවා කතා කරන්නේ. අම්මෝ නේද? එහෙම කතා කරන්නේ. මේ කට්ටිය මහා නරක වැඩක් කරන කට්ටියක් වගේ භාවනා කරන අය. එහෙමයි කතා කරන්නේ. ඒ ඔක්කොම මොන පැත්තටද වැටෙන්නේ? පාප මිත්‍ර පාප මිත්‍ර භාවනා කරන්න හිත යෙදලා තියෙන අයගේ භාවනා මානසිකාරය කඩනවා නම් නේද සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ කියනවා සමාධිය වඩන්න ඕනේ නැහැ කියනවා නේද ධර්ම පුස්තක කියවන්න ඕනේ නැහැ කියනවා පිස්සු වගේ පුස්තක කියව දැන් හරි ගියාද එහෙම යහන් පුස්තක කියවුවා හරි ගියාද ඒකින්ද පුස්තක කියවන්න එපා කියනවා හරියට ඒක කොයි වගේද හරිද ඒක කොයි වගේද බලන්න ළමයෙක් විභාගයක් පාස් කරන්න පාඩම් කරනවා. හරිද? එතකොට එයා පළවෙනි වතාවේ අසමත් වෙනවා. අසමත් වෙච්ච හින්දා අසමත් වුණාට එයාට පාඩම් කරපු දැනුම තියෙනවද නැද්ද? එහෙනම් එයාට ඊළඟ සැරේ හරි කරන්න පුළුවන්. එතකොට එක්කෙනෙක් අසමත් වුණා කියලා අනිත් අයට අනිත් අයටත් කියනවා ඔයාලා පාඩම් කරන්න පුළුවන්, මොකුත් කරන්න පුළුවන්, ඉගෙන ගන්න එපා කියනවා. ඒ වගේ සමහර ඇත්තන්ට පින්වත්නි සමාධියක් වැඩෙන්නේ නැහැ තමයි නේද සීලයක් ආරක්ෂා කරන්නේ නැතුව ඉඳලා සමාධියක් වඩන්නේ නැතුව ඉඳලා ඉතාමත් කලාතුරකින් කෙනෙකුට සංසාර පුරුද්දක් තියෙනවනම් යම් කිසි ප්‍රතිඵලයකට එන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා කෙටියෙන්ම එන්නේ අය දැකලා අපිත් ඒකම කරලා හරියනවද අපිත් ඒකම කරලා හරියන්නේ පොත්පත් කියවීම පොත්පත් ආදී පරිශීලනය කිරීම තමන්ගේ ධර්ම අවබෝධයට හේතු වෙනවා නේද එතකොට හැබැයි පොත්පත් පරිශීලනය කිරීම විතරකින්ම ධර්ම අවබෝධ කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ ඉතින් ඒවා හරියටම දැනගෙන අපි කටයුතු කරන්න ඕනේ පින්නත් මේ දැන් අපි සාකච්ඡා කරගෙන හිටිය තැනටම ආපහු සැරයක් අපේ අවධානය යොමු කරමු. මගේ මනස හැම වෙලේම පණිවිඩයක් දෙන්න තත්ත්වයටපත් කරගන්න ඕනේ. පණිවිඩයක් දෙන තත්ත්වයටපත් කරගන්න ඕනේ. මොකද්ද පණිවිඩය? ආශ්‍රව ඇති වෙන. මොකද මට දැනෙන්න ඕන හරියටම මාව රත් වෙන, දැවෙන, පිච්චෙන තත්ත්වයට ආවේ මං සමහර දේවල් මගේ හරිය නැති හින්දා කියලා. හ්ම් දැනට ඉතා අපහසු දේවල් තියෙනවද නැද්ද ජීවිතේ? දැනට ඉතා අපහසු දේවල් වගේ ජීවිතේ තියෙන මොනවද? අතීතයේදී සමහර අය එක්ක සමහර පුද්ගලයෙක් එක්ක බැඳීමක් කාවුරු හරි කෙනෙක් එක්ක තද බැඳීමක් ඇති වුණා කියලා හිතන්න. මට මුලදී මග ඇරලා යන්න පුළුවන්කම තිබ්බා. මම ඒකට පුංචි උත්සාහයක් ගත්තා හරියන්නේ නැහැ. හිතන්නකෝ හරි. ඊට පස්සේ මට මේකෙන් කාලයක් ගියාට පස්සේ මම දැන් හරියට ඒකින්ද දුක් විඳිනවා. අන්න එතකොට හිතෙනවද නැද්ද? මග හැරිලා ගියා නම් අද මේ දුක් නෑ. කලින් මග හැරියා නම් අද මේ දුක් නෑ කියලා හිතෙනවද නැද්ද? හිතෙනව නේද? අන්න බලන්න අන්න ඒක දැනගත් අපි මගහැරිය යුතු තැන මගහරින්න නුවණින් මග හරින්න දක්ෂ වෙන්න ඕනේ. නුවණ යෙදෙන්න ඕනේ. මේ මග හැරීම මොකටද? මේ මග හැරීම මොකටද? වෙන මොකටවත් නෙමෙයි මගේ අනාගත අභිවෘද්ධිය පිණිසයි. මොකක්ද නැත්තම් මට අපි කියන්නේ මේ දේවල් වලට පුරුදු වෙනවා කියලා කියන්නේ නේද? නොයේකුත් පාපී දේවල් වලට මාගේ මාව පුරුදු නොතන්නේ ඔය පරිවර්ජනය කියන වචනේ නැති වුණාට අපිව පරිවර්ජනය හදලා දෙනව නේද ළමයින්ට එහෙම? අපිට ඒ අවබෝධය තියෙනවා. නමුත් ඊට වැඩිය ගැඹුරෙන් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තියෙන අපි කියනවා ළමයින්ට නේද? ඔය යාළුවා වාසිය කරන්න එපා. නේද? එයා ආශ්‍රය කරොත් ඔයාට මොකද වෙන්නේ? ඔයාවත් නරක වෙනවා කියලා කියනවා. නේද? එතකොට ඒ සාමාන්‍ය ජීවිතේ අපිට පින්නත් මේ අපිව අල්ලගෙන කුදලගෙන පැත්තකට අල්ලගෙන පැය ගණන් කතා කර කර ඉන්න අය ඉන්නවා ගමේ අය ඇවිල්ලා. ඉඳගත්තුත් කතා කරන්නේ මොනවද? ආශ්‍රව වැඩි වෙන දේවල් නේද? කෝපදූප කතා කරනවා. තවත් නොයේකුත් දේවල් කතා කරනවා. කේලම් වලට බර ඒවා කියනවා කේලම් නෙවෙයි කිය කිය කියනවා. කේලමකට කියනවා නෙවෙයි. කේලමකට කියනවා නෙවෙයි. කී කී කියනවා. අන්න ඒ වගේ අය දැක්කහම අප්කෝ මෙයාත් එක්ක කතා කරොත් මගේ තරහ ඇවිස්සෙනවා. සමහර වෙලාවට දේශපාලනය වගේ දේවල් කතා කරන්න ගියාම මොකද වෙන්නේ? අහක ඉඳලා තරහ හදාගන්න වෙනවද නැද්ද? නේද? එතකොට ඉතින් මොකද කරන්න ඕනේ? මට මේ ලෝකය හදන්න බෑ. සමහර ඇත්තෝ දන්නවද ප්‍රවෘත්තිත් අතහැරලා දානවා. මා ගන්නවා. හරි. මග අරිනවා Taman කලින්ම තීරණයක් අරගෙන මග ඇල්ල දානවා. මොකද මම මේවා අහනවට වැඩිද මට කවදා හරි යමක් කරන්න පුළුවන් නම් මම එදාට කරනවා. හරිද? මට මොකුත් මේ කරන දූෂණ ආදිය තියෙනවා මේ රටේ ලෝකේ මට ඒවට මොකුත් කරන්නවත් බෑ. ලොකු අසාධාරණ තියනවා කරන මට ඒවට මොකුත් කරන්න බෑ. මම මොකද කරන්නේ ඒවා දැකලා? ඒවා හොයාගෙන තනියම තනියම දත් මිටි කනවා නේ අත්තමයි කියන දත් මිටි කනවා. අපරාධෙද නැද්ද? අපරාධේ. අර කට්ටියගේ ඒවා මොකක්වත් නවතින්නේ නැහැ. මෙහෙ තනියම දත් මිටි කාලා. නේද? එහෙනම් තමන්ම දැනගන්න ඕන තමන්ට අකුසල් පිරෙන තැන්. දැනගෙන ඒ අවස්ථා නුවණින් නුවණින් මගහැරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික සම්පාදනය කරගන්න ඕන. අන්න ඒ හොඳට තමන්ගේ පැත්තෙන් ඒ මගහැරිය යුතු තැන් මගහැරීම සඳහා තමන්ගේ පැත්තෙන් තමන්ගේ නුවණ යෙදෙන தත්තටපත් වෙන මානසිකාරයක් හදාගන්න ඕනේ. ඒක කරලාමයි හදාගන්න ඕනේ. හරිද? ධර්මයේ ශ්‍රවණය කරලාමයි හදාගන්න ඕනේ. කල්යාණ මිත්‍රව ආශ්‍රය කරලාමයි හදාගන්න ඕනේ. හරි? ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ඒ හැමදේම ඕන වෙනවා යෝනිසෝ මානසිකාරය ඇති වෙන්න අපේ. හරි නැවත නැවත මේ ප්‍රතිපත්තියේ යෙදීම නුවණින් මෙනෙහි කිරීම නුවණින් කරන මෙනෙහි කිරීම හේතු වෙනවා යෝනිසෝ මනසකාරය සකස් වෙන්න. ඒතර අපි නුවණින් මෙනෙහි කරමින් මගහැරිය යුතු තැන් මගහැරමින් ආශ්‍රය කර යුතු තැන් ආශ්‍රය කරමින් ඉදිරියට ටික ටික ටික ටික ටික ටික අපි මේ ජීවිතයේ ඉස්සරහට යනකොට තමන්ගේ මනස එක්තරා ක්‍රමවේදයකට සකස් වෙනවා පින්නත් ඒ ක්‍රමවේදය තමයි ආය කිසිම විදියකින් පාප මිත්‍ර ආශ්‍රයකට ඉඳ තියන්නේ නැහැ මම අර කිව්වේ අර තැබෑරුම තියෙන තැනින් යන්න ඉඩ දෙන්නේ නැහැ. කෙලින්ම ආය හිතෙන් හිතෙන්ම අදහසගෙනවා. මෙතනින් නම් ගියොත් ඉවරයි කියලා තමන්ගේ මනසෙන් වෙනවා. ඒ වගේ තමන්ව කුසීතකමේ යොදවන ප්‍රමාදී බව ඇති කරවන වීරය නැති කරවන කෙලෙස් කතා කියන ප්‍රතිපත්ති පූර්ණේ කරන්න උදව් කරන්නේ නැති අනිත් පැත්තටම අදින යම් යම් මිත්‍රයෝ දැක්කහම මට නුවණ පහළ වෙන්න ඕනේ මගේ මානසිකාරය මෙන්න මේ ගති පැවතුම් මාව විනාශ කරන ගති පැවතුම් මෙන්න මේ ක්‍රමවේදය මට හානි කරන ක්‍රමවේදය මෙයාගේ මේ හැසිරීම මාව විනාශයට පත් කරන හැසිරීමක් අන්න ඒ විදිහට හිත අන්න ඒ විදිහට මානසිකාරය තමන්ගේ මානසිකාරය තමන්ට පණිවිඩය දෙන්න ඕනේ පණිවිඩය දීලා විතරක් මදි මොකද කරන්න ඕනේ? මගේ මානසිකාරයම මාව ඒ හරි දේ ක්‍රියාත්මක කරන මට්ටමට ඒ පණිවිඩය ප්‍රබල වෙන්න ඕනේ. හ්ම්. දැන් පණිවිඩය දෙනවා. කිලෝමීටරයක් දුර පැත්තෙන් ගියොත් මට බේරිලා යන්න පුළුවන් කියලා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් බෑ. ක්‍රියාත්මක වෙන්න නම් ඒ තමන්ගේ හිතෙන් එන සංඥාව ප්‍රබල කැමැත්තක් ප්‍රබල අවබෝධයක් එක්ක තියෙන සංකාරයක් ගොඩනගෙන්න ඕනේ එතන. හරිද? තල්ලුවක් ගොඩනගෙන්න ඕනේ. මේක මගහරින්න මේක මගහරින්න මේක මගහරින්න කියලා. අන්න ඒ විදිහට නුවණින් සලකා කෙරෙන්නා වූ මගහැරීම කියන එක අපේ ජීවිතේට මානසිකාරගත වෙන්න ඕන හැම වෙලෙම තිය එතකොට තියෙන ආශ්‍රව අයින් වෙනවා නැති ආශ්‍රව ඇති වෙන්නේ නැහැ තියෙන ආශ්‍රව අයින් වෙනවා නැති ආශ්‍රව ඇති වෙන්නේ නැහැ. යන්න එකට කියනවා පරිවර්ජණය කියලා. පරිවර්ජණයෙන් මගහැරීමෙන් බැහැල කර යුතු යම්කිසි ආශ්‍රවයක් තියෙනවද? ඒක මගහැරීමෙන්ම අයින් කරන්න ඕනේ. ඒක මගහැරීමෙන්ම අයින් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි හැම වෙලෙම අපේ මානසිකාරය සකස් කරලා තියාගන්න ඕනේ. එතකොට ඒ මගහැරීමෙන් බැහැර කළ යුතු ආශ්‍රවයන් මගහැරීමම බැහැර කළ යුතුයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒකින්ද අපි මේවා පුරුදු පුහුණු කරේ නැත්නම් ඒකේ තේරුම අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඔක්කොම උපදවා ගන්න කෙලස් වලින් මගහරින්න හම්බෙන්නේ නැහැ. හඳ සීලය කැඩෙන කැඩෙන්න හේතු වෙන බොහෝ දේවල් අපේ පරිසරයේ තියෙනවා පින්නත්. හුඟක් වෙලාවට අන් අය හින්දා අන් අයගේ ක්‍රියාකාරකම් හින්දා තමන්ගේ සීලාදී ගුණධර්ම වලට ලොකු බාධාවල් ඇති වෙනවද නැද්ද? අන්න ඒකමමයි මතක තියාගන්න ඕනේ. අන්න ඒ ඇති වෙන ලොකු බාධාවල් ඇති වෙන ස්වභාවය තියෙනවා. ඒවමමයි මග හරගන්න ඕනේ. ඒවමමයි මග හරගන්න ඕනේ. ඉතින් බොහෝම පරිස්සමෙන් අපි ධර්මය තුල ඉදිරියට આવොත් අපිට ඉස්සරහට යන්න බැරි වෙන්නේ නැහැ. හුඟා කාලවට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි මේ අහන ධර්මය ඊටාම ක්‍රමානුකූලව අහලා ඒවා නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර භාවිතයට නොගැනීමයි නැවත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කරමින් භාවිතයට නොගැනීම හින්දා අපි මොකද කරන්නේ උදේ ඉඳන් හැන්ද වෙනකන් ඔහේ ඉන්නම් වාලේ ඉන්නවා හරි ඉන්නම් වාලේ ඉන්නවා කියන්නේ මොකද්ද මගේ හිතට මොනවද දැනෙන්නේ ඒවට මම ප්‍රතිචාර දක්ව දක්ව දිගටම ඉන්නවා කොයි වෙලාවකවත් මම මේ ගැටලුව විසඳගන්නේ කොහොමද මම මේ ගැටලුව විසඳගන්නේ කොහොමද? ඊයේ මම මෙන්න මේ වගේ තත්ත්වයකටපත් වුණා. හරිද? ඊයේ මට මට ඉවසා ගන්න බැරි වුණා. ඊයේ මට මගහැර ගන්න බැරි වුණා. හරිද? ඊයේ මට මාව ආරක්ෂා කරගන්න බැරි වුණා. ඊයේ මට අදිවාසණයෙන් ඉන්න බැරි වුණා. පරිවර්ජණයෙන් ඉන්න බැරි වුණා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඇයි ඒ බැරි වුණේ කියලා හොයලා මට යම් කිසි දැනකින් මගහරින්න බැරි වුණා. මට දැඩිව ඉවසලා මේවා කරගන්න බැරි වුණා මට සංවර කරගන්න බැරි වුණා මේ විදිහට දැනුණාම අපිට එන්න ඕනේ මානසිකාරය මොකද්ද මම අර හැමදාම කියන්නේ වැරදීමක් වුණාම ප්‍රත්‍යවේක්ෂාවක් එන්න ඕනේ ආය ඒ වැරදීම සිද්ධ නොවන විදිහට මගේ මනස මම එතන හදන්න ඕනේ. ආය ඒ වැරද්ද සිද්ධ නොවන විදිහට මම එතන හදන්න ඕනේ කියලා තමන්ගේම මානසිකාරයක් එන්න ඕනේ. මේක අපි චුට්ටක් තේරුම් ගන්න බලමු තව මම හැමදාම කියන උදාහරණයක් කියන්නම් දැන් වැස්ස වේලාවක වහලේ දෙමිනවා හරි දැන් මම වැස්ස වේලාවේ වහලේ දැඟලා හදන්න පටන් ගන්නවා වැස්ස වේලාවේ වහලේ දෙමිනවා නම් ඒ වේලාවේ වහලේ දැඟලා හදන්න ගන්නවද නෑ කොහොම හරි මොකක් හරි බේසමක් හරි මොකක් හරි තියලා ඒ වේලාවේ බේර ගන්නවා වැඩි දැන් පෑවුවා හොඳට අවුවත් වැටලා උදේ දැන් ඉතින් හදන්න ඕනේ නෑනේ. දැන් තෙමෙන්නේ නෑනේ. දැන් තෙමෙන්නේ නැති ඉඳ හදන්න ඕනේ නෑනේ. එහෙම කිව්වොත් මොකද කියන්නේ මේ අත? හදන්න ඕනේ හදන්න ඕනේ ඇයි? ආය වැස්සොත් වෙනවා. ආය වැස්සොත් වෙනවා. අන්න හරි. අන්න එතෙන්ට තමයි අපි එන්න ඕනේ. අන්න ඒ වගේම මට තරහා ගිහලා කාට හරි බැන්නා. හරි? මට තරහා ගිහිල්ලා බැන්නා. දැන් මගේ හිතේ තරහ නැහැ. දැන් මට හිතෙන්නේ මොකද්ද? ආයෙනම් මම බයින්නේ නෑ. ආයෙනම් මම බයින්නේ නෑ. ආයෙනම් මම බයින්නේ නෑ. ආයෙනම් මම බයින්නේ නෑ කියලා තමයි හිතෙන්නේ. හැබැයි ආයෙ තරහ ගියොත් බයිනවද නැද්ද? එහෙනම් මොකද කරන්නේ? ඒක නේද හැමදාම වෙන්නේ. සමහර වෙලාවට කවුරු හරි කියන දුක හිතලා අපි තීරණයක් ගන්නවා ආයෙනම් මම කවදාකවත් හිතරිද්දන්නේ නැහැ කියලා. එහෙම තීරණ ගත්තට ආයෙ රිද්දවනවද නැද්ද? ඒ මොකද ඒ වෙන්නේ? වහලේ හිල හැදුවේ නැහැ. වහලේ තියෙනවා වතුර වැටෙන හිලක් ඒක හැදුවේ නැහැ. ආයෙ වැස්ස ගමන් දෙනවා. හරිද? ඔය උදාහරණය හොඳට මතක තියාගන්න ඕනේ. තරහා ගියා මට හොඳටම මං හරීම කේන්තියෙන් හිටියා. කේන්තියෙන් ඉඳලා අහවල් වචන කිව්වා. අහවල් ක්‍රියා කරා. හැබැයි මම ආය තරහ ඇති වෙන්නේ නැති විදිහට හිත හැදුවේ නැහැ. නිකන් හිතුවා විතරයි. ආය නම් මං තරහ ගන්න නැහැ හිතුවා විතරයි. ආය මොකද වෙන්නේ එතකොට? අර වගේම වැස්සකට අහු වෙනවා. <laughs> එතකොට ආයෙත් එනවා. ඒ වගේ අන්න අපිට මානසිකාරයක් එන්න ඕන පින්නන්නේ. මට අහවල් තත්වයන් යටතේ හොඳටම තරහ ගියා. එහෙනම් ආයෙත් එවැනි තත්වයක් උදා වුණොත් මට තරහ යන එක නවත්තන්න බැරි වෙනවා. එහෙනම් ඒක වෙනස් කරන්න මං කටයුතු කරන්න ඕනේ කියලා Tamanට නිවැරදි මානසිකාරයක් එන්න ඕනේ. නිවැරදි මානසිකාරයක් එන්න ඕනේ. එහෙම නැත්තම් අපි කවදාකවත් අපිව හදාගන්නේ නැහැ. අදාළ තැනදී හදන් දින්න එපා. අදාළ තැනදී හදන් දින්න එපා. හරි. සමහර අය ඕක අරන් යනවා බහ භයානක තැනකට. සමහර අය කියනවා මරණය දක්වාම ඕක අරන් යනවා. මං කොහොම හරි මරණ වෙලාව හිත හදා ගන්නම්කෝ. නේද? මරණ වෙලාව හිත හදා ගන්නම් කියලා හිතාගෙන ඉන්නේ. අන්තිමට මුකුත් කරගන්න බැරි වෙනවා. මේක හින්දා අපි නිවන තත්වාකාරයෙන් මේ ගැන හිතනද පරිවර්ජණය පිළිබඳව ඒ කියන්නේ යමක් මගහැරිමින් ආශ්‍රව උපදින්න දෙන්නේ නැතුව මගහැරලා මේක මගහරින්න ඕනේ මේ අකුසලයේ උදා වෙන්නේ මගහරින්න ඕනේ මගහරින්න ඕනේ කියලා කිසිම අකුසලයකට එන්න දෙන්නේ නැති වෙන්න ඒ ඒ අදාළ තැන් මගහැරීම පිළිබඳ ඒ ඒ අදාළ තැනේදී Tamanට එන්න ඕන මානසිකාර්ය තමයි පරිවර්ජන කියන්නේ ඒක. එතකොට ඒ කියන්නේ කෙලෙස් නූපදින ආකාරයේ මානසිකාර්යන්නේ. ඒ මානසිකාර්යය එහෙමනම් Tamanට තියෙන ආශ්‍රව වැඩි කරයිද අඩු කරයිද? තියෙන ආශ්‍රව අඩු කරනවා නැති ආශ්‍රව එන්න දෙන්නේ අන්න ඒ වගේ මානසිකාරයක් තියෙන ආශ්‍රව නැති කරනවා නැති ආශ්‍රව වලට ඉඩක් දෙන්නේ නැහැ ඉතින් අන්න ඒ වගේ යෝනිසෝ මානසිකා ඒකට මේ මානසිකාරය අපි හදා ගන්න ඕනේ ආය මතක තියාගන්න මම මේ එක දිගටම මේකෙදි කියන්න හදන්නේ අපි අමාරුවෙන් කාලයක් තිස්සේ මගහැරීම් කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියොත් වෙනවා හරිද අකණ්ඩව ඉස්සෙල්ලා මගහරින්න දුන්නෙම නැත්තේ මගේ සිත නේද මගහරින්න දුන්නෙම නෑ මගේ හිත දැන් කාලයක් පුරුදු කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් මගහරින්න පාප මිත්‍රයාව මගහරින්න වැඩියෙන්ම බල කරන්නේ කවුද? මගේ සිත, මගේ මානසිකාරය. අන්න ඒ தත්තට ආපුවම කියනවා යෝනිසෝ මානසිකාරයක් කියලා. පාප මිත්‍රයා නොයෙකුත් කෙලෙස් ධර්ම කෙලෙස් ධර්ම වැඩි වෙන පැත්තට නෙවෙයි අඩු වෙන පැත්තට මගේ ක්‍රියාකාරීත්වය හදන්න නේද ක්‍රමානුකූලව අඩු වෙන පැත්තට හැබැයි. අර පාප මිත්‍රයෙක් දැකලා මොකද කරන්නේ මම කියනවා ඔයා මහා පාප මිත්‍රයෙක් මාත් එක්ක කතා කරන්න දෙන්න තුවා මොකක්ද පා එහෙම කිව්ව ගමන් එයාත් මට අනිත් පැත්තට බනිනවා. දැන් දෙපැත්තෙම බැනුම් ඇති කරගත්තාම මොකද වෙන්නේ? මගේ කෙලෙස් වැඩි වෙනවා. ඒ මගේ හැරීම නෙවෙයි. නුවණින් මගේ හැරීම කියන්නේ ඒක නෙවෙයි. මගේ හරින කෙනාවත් දන්නේ නැහැ මගේ හරියා කියලා. හරිද? නුවණින් කෙනෙක්ව මගේ හැරලා නම් මගේ හරියා කියලා මගේ මගේ හැරීමට භාජනය වෙච්ච පුද්ගලයාවක්වත් දන්නේ නැහැ. නුවණින් ඒ කටයුතු කරා නම්. ඉතින් ඒකද තමන්ගේ දරුවෝ දන්නේ නැහැ දරුවා මගේ අරලා ඉන්නේ කියලා. මගේ අරලා ඉන්නේ කියලා. යන්නේ ඒ කොහොමද කෙලෙස් ධර්මයන්ගෙන් හිමින්තරේ අයින් වෙන්න මෙයා ක්‍රමානුකූලව යම්කිසි උපක්‍රම යොදා ගන්න වෙනවා. ඇයි මාව අවසානයේ බේරගන්න කවුරුවක්වත් මාව බේරගන්න කවුරුවක්වත් නැහැ. මම ඔක්කොමත් එක්ක ඇලී ගලී හිටියා හැමදෙනාගේම යහපත සඳහා. මරණය ළඟ වෙනකොට මාව බේරගන්න කවුරුවක්වත් නැහැ. අන්තිමට ගෝමගුලි ගුරු කරකවන්නොත් එහෙම මට ගොමු කුරුමේ කියලා ඉපදුනොත් නේද? ගොමු කුරු කරකෝ කරකෝ ඉන්නොත් කවුරුවත් දන්නේ නැහැ මම මේ අනේ අතර හොඳට ඉන්නේ එක්කෙනා. ආවල් සමාජ සේවකයා, ආවල් ක්‍රීඩකයා නේද? ආවල් නැත්තම් මගේ තාත්තා, මගේ සහෝදරයා අන්න හරි ගොමු කුරු කරකෝනවා. අපි අර ගොමු කුරිය ගිහින් දෙමු. කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අනේම කරකෝ කරකෝ ඉන්න එකයි තියෙන්නේ. ඒකින්ද අපි අපේ ජීවිතය සකස් කරගන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිවැරදිව භාවිතා කරොත් අපිට ලොකු හැම පැත්තකින්ම අපේ මානසිකාරය ආවරණය කරගන්න පුළුවන්කම තියෙනවා කිසිම අකුසලයකට යන්න දෙන්නේ නැතුව. ඒ සඳහා ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. අන්න ඒ ක්‍රමය ගවේෂණය කිරීමයි බෞද්ධ පින්වත් අය විදිහට සිද්ධ කළ යුතු තියෙන්නේ. ඒකන මේ අත්න් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. තමන්ගේ බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදාන් කරලා සකස් කරගත්ත ධර්ම දානයක් මේක. මේ ධර්ම දාණය හේතු කොටගෙන බොහෝ දෙනා තමන්ගේ ජීවිතයට නිවැරදිව මේ ධර්මය ගලපා ගන්නවා. මේ ධර්මය නිවැරදිව ගලපා ගත්තොත් එයාගේ අපාගාමී ගමනකට තිබුණා නම් ඒ ජීවිත වෙනස් වෙනවා. අන්න එහෙම වෙනස් වෙන වාරයක් වාරයක් ගානේ ධර්ම දානමේ පුණ්‍ය කර්ම කරපැත්තන්ට බොහෝ පින් බොහෝ පින් රැස් වෙනවා. හරි? එතකොට දැන් අපි මේ මේ සම්පූර්ණ ගුවන් කාලයම වැය කරන්නේ නේද? එක තප්පරයක් පවා වැය ගන්න ධර්ම කරුණක් කතා කරන්නේ. නේද? එතකොට අපේ අපේ නංගොත් එහෙම ඇහුණා කියලා ඉවර වෙලා කාගවත් කෙලෙස් අඩු වේද? නැහැ. ඉතින් අන්න බලන්න සමහරයත් කල්පනා කරනවා මේ ගත කරන ධර්ම කාලයෙන් මට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන්න නම් මං අවම වශයෙන් මගේ පුණ්‍ය අනුමෝදනාව සකස් කරලා දෙන්න ඕනේ. ඒක නියම දානයක් බවට පත් වෙනවා. ඉතින් මේ පින්වත් ඇත්තොත් ඒ විදිහටම කටයුතු කරපු පිරිසක්. දැන් බොහෝම පුණ්‍ය අනුමෝදනා කරන මේ ඇත්තන්ට තමන් යොදාගත් කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන තමන්ගේ ධර්ම පණිවිඩය විතරක් ලෝකෙට දෙන්නත් තමන් ගැන පණිවිඩය දුන්න මම ගැන පණිවිඩය නොදෙන්නත් කටයුතු කරපු මේ පිටසට අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා හැම කෙනාටම ධර්ම දාණය ලබා දෙන්න උත්සාහ කරපු මේ අත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි දෙවියන් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ගෞරවනීය ස්වාමින්වහන්සේ දේශනා කරන ලද මේ සීසත් ධර්මයේ සසර දුකින් මිදීමට පෙරදරන ප්‍රඥාවන්ත පින්තුන් පින්නතුන් හට දිව්‍ය ඖෂධයක්ම වේවා තලවත්ත ලෙවන්ගම පින්නතුන් පිරිසක් කියලා විතරක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මම නැවත ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකීය ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සත්පුරුෂ පිරිසට විශේෂයෙන්ම උතුම් නිවන් අවබෝධය පිණිස මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම